ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ 10 වෙනි ධර්ම දේශනාව ආරම්භයක් ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝ ච භික්ඛවේ කම්මානං විපාකෝ ඉද භික්ඛවේ ඒකච්චෝ යේන දුක්ඛේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ සෝච්චති කිලමති පරිදේවිති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති තී ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් පාය දැන් දන්න විදිහට අපි මේ දුක්ඛ කියන මාතෘකාව නැත්නම් සාමාන්‍ය අපි පාලියෙන් දුක කියන මාතෘකාව මුල් කරගෙනයි මේ වැඩමුළුවට මාතෘකාව සපයාගත්තේ අපි ඒ සඳහා ඒ නිබ්බේධික සූත්‍රය ඉස්සරහින් තියාගත්තා ඒ නිබ්බේධික සූත්‍රයේ සරුවචන් වහන්සේ දුක පියවර 6කින් විස්තර කරන ආකාරය අපි දවසින් දවස මාත්‍රකාවසෙන් ඉදිරිපත් කරගනිමින් දැන් පැමිණලා තියෙන්නේ ඒ දුක සම්බන්ධ විපාක පක්ෂය පෙන්වන එකයි. අනතං කතමෝච භික්කවේ දුක්ඛස්ස විපාකෝ. යම් කිසි දුකක් ඇති වුණොත් ඒක නැත්නම් සරුවචනාංශයේ යම් කිසි දෙයකට දුකක් දුකක් කියලා කියනවා නම් ඒ ඇති වෙන අනේ මේ අමහිරි ඵලය නපුරු ඵලයට කියනවා විපාකය කියලා. එනතන ඒ දුක මේරුවාට පස්සේ ඒක නපුරු ඵලයක් ගෙන දෙනවා. ඒකට කියනවා විපාක පක්ෂය කියලා. ඒ විපාක ගැන කතා කරනකොට ඒක මොකක්දයි කියලා ප්‍රශ්නේ අහලා සරුවචන් වහන්සේ ඉදබික්කවේ ඒකච්චෝ මානෙ මෙහිලා මේ ලෝකේ වසනෙක් කෙනෙක් යේන දුක්ඛේන අභිභූතෝ මේ දුකෙන් යටපත් වෙලා දුකට ගිලිලා පරියාදින්න චිත්තෝ වට කරගත්තට පස්සේ සෝචති ශෝක කරයි කිලමති ක්ලාන්ත භාවයටපත් කරයි පරිදේවති විලාපදී අඬයි ඒ වගේම උරත්තාලින් කන්දති කියලා කියනවා පපුවට පැහැරගනිමින් ගහගනිමින් පපුවට ගහගනිමින් අත් දෙක අහසට දික් කරමින් අඬනවා. ඒ වගේම සම්මුහං ආපජ්ජති සමහරකට ක්ලාන්ත හැදිලා වැටෙනවා. සිහි මුර්ජාප තත්ත්වයටපත් කරනවා. මේ තමයි ඒ දුකේ ස්වභාවය. ඒකේ සාමාන්‍ය ලාමකමතාවකේ තමයි ශෝක කරන ගතිය. ඒ කියන්නේ තාම පැමිණිලා මේ එnde ඉස්සලා වුණත් දුකක් සම්බන්ධව කෙනෙකුට ශෝක කරන්න පුළුවන්. එහෙම නැත්නම් පශ්චාත්තාප ස්වභාවයෙන් නමුත් කිලමති කියලා කියන්නම් හොඳටම බරපතල විදියට ඒක ඇවිල්ලා ඒකේ නාව ක්ලාන්ත භාවයටපත් කරන එක ඒ වගේම පරිදේවති කියලා කියන්නේ විලාප දෙන එක එතකොට යාගේ තියෙන මේ බැගෑ ස්වරූපයේ නීච తত্ত্বය නැත්නම් පහත් తত্ত্বය නිසා ළඟට එන අයට ඇත් දෙක දික් කරමින් විලාප දෙන්න පටන් ගන්නවා. උරත් තාලින් කන්දති කියලා කියන්නේ ලෙහි පැහැර ගනිමින් නැත්නම් පපුවේ අත් දෙක ගහ ගනිමින් අහසට අත් දෙක දික් කරමින් අඬන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ සම්මුහං ආපජ්ජති ක්ලාන්ත වෙලා වැටෙනවා. ඉතින් මේ ආකාරයේ දුක පිළිබඳව විග්‍රහයක් නැත්නම් දුකක් ආවොහම ඒක විපාක දෙන ආකාරයේ විග්‍රහ කරපු සරුවච්චන් වහන්සේ ඒක පිළිබඳව සරුවච්ඥ විග්‍රහයකුත් කරා. දුක එනවා දුක ආපුවාන් පස්සේ මෙන්න මේ වගේ මිනිස්සු ක්‍රියාකාරකම් දක්වනවා යේනවාපන දුක්ඛේන අභිභූතය පරියාදින්න චිත්තෝ බහිද්දා පරියෙට්ටින් ආපජ්ජති. ඒ தත්තට ආවට පස්සේ එයා බාහිරේ උත්තරයක් හොයනවා. මේ ඇතිවෙච්ච தත්වයට උත්තර පිට හොයනවා. ඒකයි බැගෑභාවයටපත් වෙන්නේ. ඒකයි දීන தත්වයටපත් වෙන්නේ. ඒ தත්වේ ඉතින් මට දැන් කරන්න දෙයක් නැහැ. අනේ කවුරු හරි ඇවිල්ලා මේකට උත්තරක් දෙන්න ඕන කියලා ඒ කෙනාට ඒ වෙලාවේදී ඇති වෙන මේ විශ්වෝප ස්වරූපේ නිසා කෝ ඒකපදං වා දීපදං වා පජානාති ඉමස්ස දුක්ඛස්ස නිරෝධායාති එයාට හිතෙනවලු මේ වැනි දුකකටපත් වෙච්ච මට මේ දුකෙන් ගලවන්න පුළුවන් පා ඇති හෝ පා සහිත හෝ ද්විපද වූ සතෙක් ලෝකේ ඉන්නවාද කියලා. ඒ කියන්නේ කාට හරි කමක් නැහැ මේ දුකෙන් මාව ගලව ගන්න පුළුවන්ද කියලා අපාදං හා දීපාදං කියලා පාද ඇති හෝ ඒක පදං ආ දිපාදං එක පාදයක් හෝ දෙකක් හෝ නැත්නම් 10ක් 15ක් හරි කමන්නේ දුක නැති කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවාද කියලා ආ නිතරම අහන්නත් පටන් අර ගන්නවා හොයන්නත් පටන් අර ගන්නවා අර සම්මෝහ ස්වරූපේ බගෑ ස්වරූපේ නිසා ඇතුළත කොහොමඩක්වත් මේක උත්තරයක් නැහැ ඒ නිසා සරුවචනාංශේ සම්මෝ වේපක්ඛම් චාහම් භික්කවේ දුක්ඛං වදාමි පරියට්ටි වේපක්ඛම් කියලා මේ දුක මනුෂ්‍යයාගේ හිත අන්ධවන්ද කරන සුළු ගතියක් සම්මෝහයේ දනවන දෙයක් ඒ වගේම පරියට්ටි වේපක්ඛම් බාහිරේ සොයා යන සුළු පරිේෂණ කරන සුළු අනේ මෙහෙම දුකක් වනේ වනසි උපායකටවත් වෙන්න එපා මට කවදාකවත් ඊට පස්සේ එන්න එපා මගේ ප්‍රියේකට මේක වෙන්න එපා කියලා ඒ විලාප දෙනකොටත් කියනවා. ඒ වගේම හොයන්න පටන් අර ගන්නවා මේ දුක අතනින් තමයි පටන් අරගත්තේ ඒ වෙලාවේ මට අන්නරා වගේ වස්තු අර වගේ දැනුම තිබුණා නම් මේ දුකට එන්නේ නැහනේ. ඒ නිසා ඒ සඳහා මම පරිේෂණ කරන්න ඕනේ ආදිවාසී. ඒ පරිේෂණ කරන්න පටන් ගන්නකොට ඒ එන්න තියෙන දුක ඇවිල්ලා ඒ මනසට දෙන්න තියෙන දුක දීලා ඉවරයි. ඊට පස්සේ තමයි තවදුරටත් මේ පරිේෂණ තෘෂ්ණාවක් ඒ පුත්‍රට ඇති වෙන්නේ. ඒ නිසා ਸਰවචනාංශය කියනවා සම්මෝ වේපක්කං පරියත්ති වේපක්කං. ඒ පුද්ගලයාගේ ඇති වැටිය දැක ගන්න පුළුවන් ඇත්ත ඇතියට දැක ගන්න පුළුවන් ගතිය අන්ධබන්ධ කරනවා. මේකට අපි කියනවා අන්‍ය විಹಿತ භාවයකටපත් වෙනවා කියලා. ඒක කිලමති කියන වචනේ තු සඳහන් වෙනවා. ඒ වගේම සම්මෝහං ආපජ්ජති කියන වචනේම සඳහන් වෙනවා. ඒ දුක නිසා ක්ලාන්ත කරනවා. ඉතින් එහෙම ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. ওই ලෝකේ දැන්න තියෙන හැම පරිේශනයක්ම ඒ වගේ බාහිරේ දුක නැතිකරන්න හොයන පරිේශනයයි වට අනාර්ය පරිේශන කියලා කියනවා. සර්වචන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ ඇතිවෙන පරිේශන තෘෂ්ණාවෙන් ඇතුළතයි මේකේ හේතුව. ඇතුළතයි හොයන්න ඕන කියලා යම් කිසි කෙනෙක් හිතුවොත් ඒකට කියනවා ආර්ය පරිේශනය කියලා. ඉතින් යනෝ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් අනාර්ය පරිශ්‍රණය බහිද්දා බාහිරවර්ති ආර්ය පරිශ්‍රණය අභ්‍යන්තරවර්ති ඒක ආධ්‍යාත්මිකයි අභ්‍යන්තරට නැමිලා තියෙනවා. ඉතින් ඒක ඕනම වශයෙන් ඒ පොදු මානසිකත්වයක් තියෙන ජන විඥානය කෙනෙකුට කියන්න පුළුවන් මේ ඇතුළට නැමිච්ච පරිශ්‍රණය හරීම ආත්මార్థකාමී ඒ වගේම මේක යෙදවුම බොහොම පටුයි සුළුයි එමුනේ බාහිරේ හොයාගත්තොත් එහෙම උත්තරයක් ඒක ਸਰවව්‍යාපී ඕන තැනකට යොදාන්න පුළුවන්. ඒ නිසා හොයනවා නම් හොයන්න ඕනේ බාහිරේ කියන එක තමයි ඒ තර්ක මනසට අහුවෙන්නේ. මොකද ඉතින් සරුවච්චන් ආංශය අර සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් ඒ දාන පාරමිතා පුරමින් දාන උපපාරමිතා පුරමින් දාන પરමාර්ථ පාරමිතා පුරමින් සීල නෙක්ඛම් ආදී පාරමිතා පුරමින් බැලුවා ඒ දන්නා කාලෙක ඒක සාමාන්‍ය විස්තර වශයෙන් කියනකොට කියන්නේ බුදුවරුව 512024 නමක් දැක්කයි කියලා කියනවා ඒ පාරමිතා පූර්ණ කාලය ඇතුළත කාලවකවාන 512024 නමක් බුදුරු දකින්න කාලෙත් කිසිම දවසක දුකට හේතුව හෝ දුකේ විපාක වලට උත්තර බාහිර දැකලා නැහැ. ඉතින් ඒ නිසා හරියනවනම් වැඩේ සිද්ධ වෙනවනම් සිද්ධ වෙන්නේ ඇතුළ තමයි. නමුත් කවදාකවත් මිනිස්සෙක් කැමති වෙන්නේ නැහැ. ඇතුළත පරිශ්‍රණය කරන්න, එහෙම නැත්නම් ආර්ය පරිශ්‍රණය කරන්න ඉෂා කරන හරියක් අනාර්ය පරිශ්‍රණ තියෙනවා. ඉතින් ඒ අනාර්ය පරිශ්‍රණ වලට විද්‍යාව කියනවා බුදුරජාණන් වහන්සේ කියන මේ ආර්ය පරිශ්‍රණයටත් විද්‍යාව කියනවා. එතකොට මහ විශාල පටලවිල්ලක් ඇති වෙලා තියෙනවා අද ඉන්න තරුණ තරුණියන්ට ඒ දුක්ඛ සත්‍ය අවබෝධ කරපු වෙලාවේදී සරුවචනාංශය සඳහන් කරන්නේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි මට විද්‍යාව පහළුණයි කිය. ඉතින් දැන් අර අපි දන්න ඔය පප්පලා ටික ඉන්නවනේ අයිසෙක් නිව්ටන් එහෙම නැත්නම් ආකිමිඩිස් එහෙම නැත්නම් ඔය අයින්ස්ටයින් වගේ ඒ පප්පලාගේ වැඩ වලටත් අපි කියනවා විද්‍යාව කියලා. ඒකට ඉස්කෝලේ ගිය ළමයා කවුරු හරි කිව්වොත් එහෙම බුදුහාමුදුරුවොත් විද්‍යාවක් ඉගෙන ගත්තේ මේ ඉන්න අලුත් කාලේ පප්පලත් හදාගෙන තියෙන විද්‍යාවක් කියලා. ඒගොල්ලෝ කියාවේ ඕනම කෙනෙකුට හිතනවා බුදුහාමුදුරුවෝ යල්පනපු කෙනෙක්. මේගොල්ලෝ හොයාගත්තට පස්සේ ලෝකෙ බුදුම වෙනසක් ඇති වුණා. බුදුමාකාර තාක්ෂණයක් එන්න පටන් ගත්තා. බුදුමාකාර විදිහට භෞතික ලෝකේ Tamanට ඕන විදිහට බොත්තමත් අදගල බමනින් සියලු සැප ලබා දෙන්න ඉස්සරහට ගියා. ඒ නිසා ඒක බුදුජාන විශ්ේ යල් පැන ගිය විද්‍යාඥයෙක්. නමුත් පස්සේ ආපු කට්ටිය ඊට වැඩිය බොහෝමත්ම නවපන්නේ විද්‍යාඥයෝ කියන එක තරුණෙකුට නෙමෙයි මට මම විද්‍යාව ඉගෙන ගන්න කාලේ මට වෙච්ච දෙයක්. ඒ මොකද අපි 10 වෙනි පන්තියෙන් බුද්ධ ධර්ම විෂයක් වශයෙන් නතර කරනවා. 10 වෙනි පන්තියේ සමත් වුණාට පස්සේ 8 වෙනි පන්තියේ සමා වෙනවා. 8 වෙනි පන්තියේ සමත් වුණාට පස්සේ අපේ ඉස්කෝලේ ඒ දවස්වල තිබුණා ඒ ලකුණු අනුව කට්ටියක් විද්‍යාව කරන ගන්නවා කට්ටියක් ආර්ථික විද්‍යාව කොමර්ස් කරන්න ගන්නවා කට්ටියක් කලා කරන්න ගන්නවා. ඒකදී විද්‍යාව කරන්න ගන්නේ හොඳම කට්ටිය. මගේ මල කර්මයක්ද මන් දන්නේ මම ඇත්තට අධ්‍යාපනයේ දක්ෂ නැහැ. හැබැයි ගියේ විද්‍යාව කරා. ඉතින් මම හරියට පුම්බගෙන හිටියා මමත් ඒ විද්‍යාඥයෝ කණ්ඩායමට වැටුණයි කියලා. ඉතින් ඒ නිසා ඉතෙක් ඉගෙන ගත්ත බුද්ධ ආගම ඒ ඔක්කොම එතනින් ඉවරයි. සිංහල ඉගෙන ගැනීම ඉවරයි ව්‍යාකරණ ඉගෙන ගැනීම ඉවරයි ඊට පස්සේ අපි මේ කවුරුත් දන්නේ නැති ලැටින් භාෂාවෙන් අර එම්මෙන් උගන්වපු සමීකරණ වගේ කටපාඩම් කරන ඒක හොඳට වම අරා ගන්න පුළුවන් නම් ලකුණු ලබා ගන්න ඉතින් යනවා ඉතින් ඒ කාලේ අපි නිතරම නිකන් විද්‍යාව කරන කට්ටිය අතේ තිබුණු වචනයක් තමයි සියලු සංස්කාරයෝ නැසෙන සුළුය කියන්නේ සියලු සයන්ස්කාරයෝ නැසෙන සුළුය කියලා තමයි අපි හදාගෙන හිටියේ වීලුවටත් එක්ක අපි කියනවා සියලු සංස්කාරෝ නැසෙන සුළුයි කියලා. ඒ අර බුදුහාමරගේ වචන වලට මේ විහිළු කරන්නේ. ඒ නිසා මේ සිද්ධිය වෙනකොට මම හිතන්නේ මම 1967 විතර වෙන්න ඇති. එතන ඉඳලා මම අධ්‍යාපන ඉවර කරනකොට ටිකක් ඇදී ඇදී ගිය නිසා 81 82 වෙනකම් මගේ ගත කරා. ඒ කාලේ පුරාවටම තිබ්බේ මේ නවීන විද්‍යාඥයන්ගේ නවීන තාක්ෂණය සමීකරණ වල තියෙන වහා ප්‍රතිඵලගෙන දෙන සතිය. නමුත් කෙසේ නමුත් මට මතකයි ඒ පළවෙනි උපාධි ඉවර වෙනකොට මට තේරුණා පටලවාගෙන තියෙන කියන එක. පැහැදිලිවම තේරුණා මේක මේ බාහිරේ හොයන දේ කද්දාකවත් කෙලවරක් නැහැ. ඒක නිසා මම හොයාගෙන තිබුණ එක විශේෂපතයක්. ඒ විශේෂපතෙත් ඉහළට ගිය මිනිස්සුක කතා කරනවා මට පේනවා ඔක්කොම හිස් කොම්බ තියෙන්නේ මොළ ඇතුලේ. මොනම දෙයක්වත් නැහැ. මං ගිය පරිසරය මේ සංස්කෘතිකගත සිංහල බෞද්ධ පරිසරයක්. නමුත් ඉස්සරහට හම්බෙන හම්බෙන ඔක්කොම හිස් කොම්බ බව තේරිලා දිගට අධ්‍යාපනය කරගෙන ගියත් මට තිබුණෙම ඒ අධ්‍යාපනයේ තියෙන පුස් බව, ඒ අධ්‍යාපනයේ තියෙන බොල් බව, ඒ අධ්‍යාපනයේ තියෙන රවට්ටන සුළු ගතිය, ඒ අධ්‍යාපනයේ තියෙන ආලවට්ටම විතරයි තියෙන්නේ වෙන මොනවත් නැහැ කියන්නේ. ඉතින් ඒ නිසා පැවිදි වුණාට පස්සේ මට ඒක ආයුධයක් වුණා. ඕන කෙනෙක් අධ්‍යාපනය ගැන කතා කරනවා මට දැහැන දුරට තරඟ කරත හැකි මාක් කරලා තියෙනවා ඔකේ. මම මේ නොදැන නොකර පැත්තකට ගිය එකක් නෙවෙයි. ඒ කාලේ හැටියට මමත් හොඳ පොරක් සෑහෙන හොඳ කකුලක්. මොකද පච්චත්තුපාදයක් කරනවා කිව්වම මේ කාලේ බොහොම අමාරු. ඉතින් ඒ නිසා මට කවුරුවක්වත් කියන්න දෙන්න ඕනේ නැහැ. නමුත් ඊට පස්සේ ඇත්තටම ওই පශ්චාත්තුපාදී අවස්ථාවේදී ගොඩාක් මගේ වෙලාව ගත වුණේ බුද්ධ ආගම වෙනුවෙන් විශේෂම සතිය පිහිටුවීම වෙනුවෙන් ඒ කරගෙන කරගෙන යනකොට තමයි තේරුනේ අරකින් අර ආදීනව පක්ෂයේ දැකපු නිසා අර අටේ පන්තියේදී අතහරපු බුද්ධ ආගමට ආයේ වැඳගෙන ගිහිල්ලා ආයේ පොත් ටික කියවලා ආයේ ඒක ඉතලා පටන් අරගන්න යනකොට මගේ ජීවිත කතාවට සම්බන්ධ කරලා කියනවනම් මම අටේ පන්තියට යනකම් කියුවේ pāli සහ සිංහල පොත් පමණයි නමුත් මේ පසුව හඳුනා දීපු බුද්ධ ධර්මයේ ප්‍රධාන වෙනස්කම් දෙකක් තිබුණා. එකක් තමයි ඒක ප්‍රායෝගික පැත්ත විතරයි බැලුවේ සතිය විතරයි මම ඉගෙන ගත්තේ. වෙන කිසිම බුද්ධ බුද්ධාගම කියන විශ්ේ මට ඕන වෙලා තිබුණේ නැහැ. මට ඕනේ සතිය. දෙක හුඟක් ඉගෙනගත් ඉංග්‍රීසි භාෂාව. ඒක නිසා අර අටේ පන්තියට යනකන් තිබුණු ආකල්පය ඊට පස්සේ පස්සේ දෙවෙනි සැරේ මේ ගැන ඉගෙන ගන්නකොටයි මේ දෙක අතර විශාල වෙනසක් තිබුණා. මේ මචං ජීවිතේකට හරි වටිනවයි කියලා. මේ පැත්තක් දානවා, මේ පැත්තක් දානවා. ඉතින් ඊට පස්සේ තමයි තේරෙන්නේ මේකට සම්පූර්ණ කාලය දීලත් මදි. අරකට මං එච්චර ගෞරවයෙන් අධ්‍යාපනය සඳහා කාලය කාලකන්ණි කරගත්ත නිසා බොහොම ඉක්මනට මේකට පූර්ණ කාලීනව බහගෙන ඒක කරන්න ඕනෑ කියන හැඟීම ගිහිව ඉඳදිත් මට තිබුණා. නමුත් ඒකට සුදුසු තැනක් මේරීමක් එනකන් තමයි මම වුණේ. ඊට පස්සේ තමයි පැවිද්ද සිද්ධ වුණේ. ඊට පස්සේ මේ අද කියන බණ වගේ විස්තර සහිතව කරුණු කාරණා දැනගෙන හිටියේ නෑ. නමුත් මේ Tamange තියෙන දැවෙන, තැවෙන, පිලිස්සෙන එහෙම නැත්නම් අසන්තෘප්ත ගතිය නිසා තමයි අපි මේ පරිශන කරන්නේ. ඒක නිසා සරුවචන් වහන්සේගේ පැත්තට අපි නැවතත් අවධානය යොමු කරොත් සරුවචන් වහන්සේ එක්කෙනෙක් මේ කෙලෙස් බරිත එක්කෙනෙක් නැත්නම් පෘථජ්ජනෙක් ගත්තොත් ඒ පෘථජ්ජනයට නිතරම මායාවේ සීනාවල් 10ක් එක්ක පරිේශන මේ රණ්ඩු කරන්න වෙනවා දසමාර සීනා කියලා ඒකේ තියෙන කාමාතේ පටමා සීනා මේ අපි නිබ්බේධික සූත්‍රයේ මුලින්ම ගත්තේ කාමයේ කියන මාතෘකාව මීට වැඩමුළු 4 5කට ඉස්සෙල්ලා එයා තමයි පළවෙනිම මේ දුක පිළිබඳව ගිය අපි ඉස්සර ගන්නකොට කිව්වේ දුකට නිදාණය තණ්හාව කාම ඒක තමයි මිනිස්සු සංසාරයට බඳින ප්‍රධානම ඇල්ම. එතසේ කාමාතේ පඨමාසේනා ဒုတိ ය ආරති උත්ති තත්‍යං කුප්පිපාසා චතුත්තං තණ්හා කියලා ආයශරයක් කාමයම ඉදිරිපත් වෙනවා හතරවෙනි සේනාව මාර සේනාව තණ්හා කියලා. ඒකට අටුවාචාරින් වහන්සේලා සඳහන් කරලා තියෙන්නේ පරිේශන තෘෂ්ණාව කියලා. දේවල් හොයා යෑම. මේක මදි තව ඉස්සරට හොයාගෙන යන්න ඕන කියලා. ඉතින් මේ පරිේශන තෘෂ්ණාවේ එන්නේ පීඩිත ජනතාව හරහා. සතුටට පිරිචිගතියකටපත් වෙච්ච කෙනෙකුට තව හොයාගෙන යන්න දෙයක් නැහැ. අඩුපාඩු තියෙන කෙනා තමයි හොයාගෙන යන්නේ. ඉතින් එන්න එන්න අපි පරිශන සඳහා වියදම් කරන ගාණ වැඩි වෙනවා. ඒක අනාර්ය පරිශනයකට යන්නේ. ඒක මිච්ඡා දෘෂ්ටි හරහාමයි යන්නේ. මිච්ඡා සංකල්ප හරහාමයි යන්නේ. ඒ නිසා කවදාකවත් ඒ දැනට කරන පරිශන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලයකට මොනම තාලකින්වත් උදව්වක් කරන්නේ සදාචාරය ගැන කිසිම තැකීමක් නැහැ. ඒ අනාර්ය පරිශ්‍රය. නමුත් ਸਰවචන්නාංශී ක්‍රමේ ඇතුළත හොයන්න කියන එක තමයි පළවෙනිම සම්මාදිට්ඨිය. දුකට හේතුවත් ඇතුළේ තියෙන්නේ දුකේ විපාක ආවට පස්සෙත් අනුන්ට අතදික් කරන්න එපා, පපුවත් එක්ක ගහන අඬන්න එපා, කණබින්දම් ගහන්න එපා. එහෙම නැත්නම් විලාප දෙන්න එපා. මේ ගැළපෙන්නේ නැහැ බෞද්ධයෙකුට. එතකොට බාහිරේ හොයන ගතිය. ඉතින් මේ මම අද මේ ධර්මාසනයේ ඉඳගෙන මෙහෙම කතා කරාට මට මතකයි අපච්චි නැති දවසේ මං අඳපු හැටි ඔය හතරම පොලිමට ආ. සෝචති කිලමති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති. කලන්ත හැදෙනවා ආයෙ වැටෙනවා. ආයෙ කලන්ත හැදෙනවා ආයෙ වැටෙනවා. අත් දෙක දික් කර කර අඬනවා. අයියෝ ඇයි මේ මම මේ උපස්ථාන කර හිටපු අපච්චි නැති උනේ. ඒ මොකද මගේ අදහස් තිබුණා මට හයිය හත්තේ තියෙනකම් මැරෙන්න දෙන්නේ නැහැ කියලා. මං හිතුවා මට පුළුවන් මේ කියලා. බැරුණාට පස්සේ අපච්චි නෙමෙයි මැරුණේ. මගේ තිබුණාට ඔල මොලකම. ඉතින් ඒ නිසා හරියට ඇඬුවා. ඉතින් ඒ නිසා මං කියන්නේ මේ අඬනවා කියන එක පාපයක් කියලා. මොකද එහෙම කිව්වොත් මගේ කක්ක ගෑවෙනවනේ. මමත් අඬලා තියෙනවා. අඬලා තියෙනවා. නමුත් ඒක ඉක්මවා ගන්න නැති තාක්කල් ඒ කියන්නේ මේ දුකට හේතුව ඇතුළත කියන කාරණාව හිතට වද්දා ගන්න තාක්කල් අපි මේ බාහිරේ මේ බුදුහාමුදුරුවෝ මේකේ තියෙන කෝ ඒකපදංවා දීපදංවා පජානාති ඉමස්ස දුක්ඛස්ස නිරෝධායාති. අනේ කවුද ඒකපද හෝ ද්විපද හෝ උත්මයන් වහන්සේ නමක් ඉන්නේ මගේ මේ දුකින් නිරෝධය මට ලබා දෙන්න. මේ දුකින් මාව ගොඩ ගන්න. මේක ඉවර කරන්න පුළුවන් කෙනෙක් කවුද ඉන්නේ කියලා බාහිරයට අහන්න අහන්න වෙන්නේ අපේ පෞරුෂත්වයේ බොහොම බැගෑ තත්ත්වයටපත් වෙනවා දුර්වල තත්ත්වයටපත් වෙනවා ඒ වගේම අපි ඒ බුදුචානන්සේගේ මූලික කියන ඒ ඉගැන්වීම වලට විරුද්ධව යනවා නමුත් එහෙම කිව්වයි කියලා අපි කවදා හෝ ඒකට yaadena උත්තරයක් ඒකට අල්ල කල්ලල්ල උත්තරයක් හම්බ වෙන තාක්කල් මේවා දැක දැක දන දනත් අඬන්න සිද්ධ වෙනවා ඒක නිසා ඒ අපි බුරුමේ ඉන්න කාලේ මේ ශරීර බුරුමේ ගියාට පස්සේ ඒ සයඩෝ ස්වාමීන් වහන්සේක මතක් කරා ඒ ස්වාමීන් වහන්සේ මේකෙන් ගන්නවා මේක දුක ආවට පස්සේ සම්මෝහයකටපත් කරනවා. අන්ධබන්ධ කරව නිසා දුක ආපු වෙලාවේදී සතිය වඩන්න බෑ කියලා ආප්තෝපපදයක් කරගන්නවා. යමෙක් දුකටපත් වුණාට පස්සේ ඒකට බුදුරජාණන් කියන්නේ වේදනට්ට කියලා. වේදනාවෙන් පීඩිත වෙච්ච කෙනෙකුට මේ වගේ වැඩමුළුවකට ඇවිල්ලා මේ වගේ දැඩි කාලසටහනක ඉඳගෙන සතිය වඩන්න බෑ. ඒක නිසා නමුත් හැම කෙනෙකුටම දුක හඳුන්ලා දෙනකොට පෙන්නපු ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක අනිවාර්යයෙන්ම පොලිමේ එන නිසා කිනෙකුට ගණ්ඩ වෙනම අර කලින් ගත්ත ආප්තෝපදේශයෙන් සාධනීය පැත්ත දුක එන්න කලින් ඕන සතිය පිටවන. ඒක ඉතාමත්ම ඍජු සරල ඕනම කෙනෙකුට තේරුම් ගත හැකි ආගමෙන් තොර නිදා කාරණාවක්. එනිසා දුක එන්න ඉස්සරලා මේ සතිය වඩන්න ඕනෑ කියන එක මේ කානිවල් යන ලෝකෙට පාටි ගෝයින් ලෝකෙට කදාකවත් දෙන්නේ ඒගොල්ලෝ හිතන්නේ මෙච්චර ලස්සන මේ තාරුණ්‍ය තියෙද්දි මෙච්චර ලස්සන මේ කටයුතු තියෙද්දි මොකටද මේ අහ කන දුකක් අරගෙන කටයුතු කරන්න ඔය කියන්නේ රසාස්වාදේ දන්නේ නැතිකම ජීවිතේ సౌందර්යය අඳුනන්නේ නැහැ සංගීතය දන්නේ නැහැ ඒ නිසා මේ ලස්සන ජීවත් වෙන කාලේ දුක ගැන හොයන්න හදනවායි කියලා ඒ ඇත්තෝ ඒ අර ආත්පදයන් Taman ජාති ජරා ව්‍යාධි මරණ වලින් අන්තිම ක්ලාන්ත තත්ත්වයටපත් වෙනකම් සම්මෝහයටපත් වෙනකම් කදාකවත් තේරුම් ගන්න නැහැ. මේ දුකට උත්තරේ හොයන්න ඕනේ එන්න කලින් කියලා. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේ ඒ බුරුම පණිතාපන් ස්වාමීන් වහන්සේ සතිපට්ඨානයේ වැඩිම සාධාරණීකරණය කිරීමේ බොහෝම දක්ෂ කරුණු හතරක් ඉදිරිපත් කරනවා මේ භාවනා කරන්න ගියාම පළවෙනි එක තමයි අපි මේ ශරීරේ නඩත්තු කරන්න ඒකට ඝන ආහාර දෙනවා ද්‍රව දෙනවා හුස්ම ටික දෙනවා ඒකදී ඝන ආහාර ටික ඇති කරගන්න වවා ගන්නට සහතික කරගන්න අපි කොච්චර මහන්සි වෙනවද කියලා ඔය හැම කෙනෙක්ම දන්නවනේ අපිටත් අපේ අයටත් කැම ටික හොයනද අපි මේ අතිකාල සේවාවල් කරමින් සමාජට මේ රට අතහැරලා වෙන රටකට ගිහිල්ලා ගම අතහැරලා වෙන ගමකට ගිහිල්ලා කුලය අතහැරලා වෙන කුලයකට ගිහිල්ලා සේරම තියෙද්දි බඩගෝස්තරයේට එහෙම නැත්නම් වෘත්තියට රකියාවට කැප කරන්න දෙයක් නැහැ. නමුත් අපි ජීවිතයේට අපි ගන්න ආහාර වලට වැඩිය ඉතාමත් වැදගත් වෙන්නේ ද්‍රව ටික. වතුරෙන් තමයි ඔක්කොම ටික යන්නේ. ඒ නිසා ද්‍රව සඳහා අපි එච්චර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලංකාව වගේ රටක හිටියොත් ඒක නොමිලේ හම්බ වෙන්නේ. නමුත් සමහර රටවල වතුරට ඔය ආරාධිත රටවලට එම් වතුර ටිකක් ගණන් වැඩි. ඒක නිසා සාමාන්‍ය ලෝකේ බැලුවොත් ඝනහර වලට වැඩිය ද්‍රව වලට සලකන අඩුයි. මේ දෙක අපි ඉගෙන ගත්තට පස්සේ අපි වාතය පිළිබඳ කොච්චර අඩු සැලකිල්ලක්ද කරන්නේ. මොකද ඒක නොමිලේ හම්බෙච්ච නිසා. නමුත් මේ නිකන් තරහාරියලා දාලා බැලුවොත් අපි දැන් ආහාර ගැනීම නතර කරොත් ආහාර හේතුවෙන් මැරෙන්න මාස 7ක් යනවා. මාස 7ක් ඔය වීලි වීලි තිබිලා මාස 6ක් 7ක් ගිහලා තමයි මැරෙන්නේ. වතුර ගන්න නැතුව හිටියොත් දවස් 7යි. හුස්ම ගන්න නැතුව හිටියොත් විනාඩි 7යි. ඒ තරම්ම හුස්ම ඉතාමත් වැදගත්. නමුත් අපි කවදාකවත් දැකලා තියෙන දේ බෝතල් වලට දාලා විකුණනවා. වැටවල් ගහලා මේක උඹේ හුස්ම මේක මගේ වාතය කියලා අල්ලනවා. තාම නැහැ. නමුත් අර ඝන ද්‍රව්‍ය ටිකට අපි කරන යුද්ධ තියා බලනකොට අපි කොච්චර මේ අගයන් ආඩම්බරයන්ගෙන් තියෙන ප්‍රායෝගික වටිනාකම නොසලකා හැරලා තියනවාද? ඒ නිසා අපි හොඳ ඝනහර හොයන්න ඉතාම දූෂිත වාතයේ සහිත නගර වලට රිංගනවා. අර ලස්සන පිරිසුදු වාතයේ තියෙන මේ කැලේට පස්සාරවනවා. ලස්සන කැලේක තියෙන පිරිසිදු ජලයට පසහරව. බුදුජානන්සේ භික්ෂුවක් ගැන කතා කරනකොට කියනවා යම් භික්ෂුවක් හිතනවනම් මට නගරයට ගියොත් මට මේ නම් මතක් වෙන්න අපා මේ බුරියානි කන්න පුළුවන්. එහෙම නැත්නම් පීට්සා කන්න පුළුවන්. ඒ නිසා මේ හිටියට ඌ හම්බෙන්නේ නැහනේ. ඒ නිසා තමන්ගේ බඩු ටික අකුලගෙන කැලෙන් එළියට එනකොට බුදුජානක කියනවා මේ මනසට තේරෙනවා නම් මම මේ හැරගෙන හැරදමලා යන්නේ කොච්චර පිරිසුදු ජලයක්ද කොච්චර පිරිසුදු වාතයක්ද කියලා මිනිහත් පයක් ඉදිරියට තියෙන එකක් නැහැ කියලා. ලස්සන සිවුරක් ලැබෙයි කියලා, ලස්සන කැම වේලක් ලැබෙයි කියලා, ලස්සන සේනාසනයක් ලැබෙයි කියලා කැලේට පසහරවලා එළියට යන මිනිස්සයා කවදාකවත් මේකේ වටිනාකම දන්නවනම් කරයි කියලා. යකින් බලනකොට හොඳම දියුණු සතා වැද්දා. ඌ දියේ ඉඳලා හැන්ද වෙනකන් කැලේ හිටියේ. දිග්ගටම කැලේ කැලේ විනාශ කරෙත් නෑ ගල් තැම් හිටෙව්වෙත් නෑ ගල් ලකුරු ලිව්වෙත් නෑ හිටපු ලකුණක් මොනක්වත් කෙරුවේ නෑ ඔයාලයක් තම්මන කාලා මිනිහෙක් පරිච්චාම ඒ ගල්ලේ නැතහැරලා වෙන ගල්ලෙනකට ගිහිලා මොනම විදිහකට පරිසරය හානි කරේ නමුත් අද මොකද වෙලා කියන්නේ ඒක නෙමෙයි කතාව ඒක නෙමෙයි කතාව මේ අපි ඝන ද්‍රව වායු කියන මේ තුනෙන් සලකන ශරීරයට මේ විදිහට ආවතිව කරාට අපි ජීවිතයක් කියන්නේ හිත කය කියන දෙකමනේ. අපි මේ හිතට මොනවද කණ්ඩ දෙන්නේ? හිත සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා තියෙනවා. විද්‍යාව නොසලකා හැරියා, නව තාක්ෂණය නොසලකා හැරියා. එතනින් ගියාම ඔය ඔක්කොම කියන දේවල් හිත කියන එක গুপ্ত ධර්මයක් වශයෙන් හටලා ඉතියි. නමුත් යම් චිත්තක්ෂණයක යම් යෝගාවචරයක් වාඩි වෙලා මම දැන් මෙතන කියන ඒ සති චිත්තක්ෂණයේ උපයපු වෙලාවත් එහෙම නැතු මේක හිතවිලි වලින් කාමච්ඡන්දයෙන් සද්දෝලින් වේදනාවලින් වික්ෂිප්ත වෙච්ච වෙලාවත් බනකොට ඕම කෙනෙකුට තේරෙනවා අර සතිය උපතපු චිත්තක්ෂණය තමයි මාළුවා වතුරේ ඉන්නා වගේ සැප දැනෙන්නේ එයින් පිට ගිය හැම චිත්තක්ෂණෙම කොට දාපු මාළුවෙක් වගේ හිත සැලෙන. එහෙම හිත සැලෙන හිතක් පිළිබඳ තඹ දොයිජෝක සැලකිල්ලක් නැතුව මේ බඩගෝස්තරයේට එහෙම නැත්නම් මේ බාහිර හිතේ කයේ තියෙන මේ සැප සම්පත් වලට මේ මිනිස්සයා දීලා තියෙන උඩු යටි කුරු අගයන් ආඩම්බරයන් නිසා මිනිස්සයා ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම අසහනයක් කියන එකක් එනවා. ජීවත් වෙන හැම චිත්තක්ෂණයම මානසික ආතතියක් එනවා. ඉතින් ඒ නිසා මේ මිනිස්සයා හිතනවා නම් මේ මානසික අතතිය නැතිකරන්න ඒ ඒ කියන අසහනේ නැතිකරන්න අපි අර බේත ගන්න ඕනේ අර ආහාර වළඳන්න ඕනේ අර යෝගක්‍රම කරන්න ඕනේ මේක කරන්න ඕනේ કોઈ જાති කරත් ඒ මනුස්සයා මේ හිත හදන වැඩපිළිවෙලට කය හිත කියන දෙකේ හිත හදන වැඩපිළිවෙලට ප්‍රමුඛතාවය දෙන තාක් සම්පූර්ණ ලැබිච්ච සෑම වස්තුවක්ම අපිට කැපෙනවා සම් දැනුමද පිනද හැකියාවද අම්මගේ අප්පයි හම්බෙච්ච බූදලේද සේරම යොදවන්නේ අර අලාපාලු වෙන ගඟකට ඉනි කපනවා වගේ මේ බඩ පුරවන වැඩවල නම හිත සලකන වැඩේ තියෙන එකම එක තැනයි ਸਰවචනන්සේ නිසා සතිපට්ඨාන දේශනා කරනකොටම උන්වහන්සේ කිව්වේ ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. ඔතන සත්වයි කියලා කිව්වේ කයට නෙවෙයි හිතට. ඔබට හිත පිරිසිදු කරන්න ඕන. හිතට ආහාර දීලා හිත සෞඛ්‍ය සම්පන්න කරන්න ඕන නම් එකම බේතයි තියෙන්නේ. සතිපට්ඨාන විතරයි. ඉතින් ඒ සතිය චිත්තක්ෂණයේ තියෙන වටිනාකම කියන්නේ මේ දුකටපත් වුණාට පස්සේ දුක ගැන අත්තේ අත් දෙක පපුවේ ගහගෙන අඬන එකේ ඇති වැඩක් නැහැ දුක එන්නේ ඉස්සලා මේක බලන්න ඕන කියන්නේ මම මේ කාරණා ඉදිරිපත් කරන්නේ. ඒක නිසා සතිපට්ඨානයේ සාධාරණ කිරීමේ පළවෙනි කාරණාව තමයි අපිට මේ හිත කය කියලා දෙකක් තියෙන බව මතක තියාගන්න ඕනේ. බහිද්ධ ආධ්‍යාත්ම කියන ආධ්‍යාත්මික සහ භෞතික ලෝක කියලා දෙකක් තියෙන බව දැනගන්න ඕනේ. ඒකෙදි මේ හිත අධ්‍යාත්මය ආගම ධර්මය මේ පැත්තට අපි උදව් දෙන්නේ දවසෙන් කොච්චර පොඩද? කාට හරි කිව්වොත් මේ හැමදාම පැයක් මේ හිත හදන වැඩේට සක්මනකට පරියන්කට යන්න කියලා කී දෙනෙකුටද ඒක පිළිබඳ අධිකාරී ශක්තියක් තියෙන්නේ? අධිකාරී ශක්තිය තිබ්බත් කී දෙනෙක් ඒකට විරුද්ධව අත උස්සනවා? ඒව කෙරුවොත් දරුවංග වැඩටි කරන්න විදියක් නැහැ. ඒක කෙරුවොත් හරක බාන බලන්න විදියක් නැහැ. ඒක බැලුවොත් ඒක බැලුවොත් චිත කුමර බලා ගන්න කෙනෙක් නැහැ. ඒක කෙරුවොත් මේක නැහැ මේක නැහැ කියලා මේ මනුස්සයාගේ තියෙන සෑම දැනුමක්ම බලපුලුවන් කාරකමක්ම එහෙම නැත්නම් මාන්නයක්ම අර තමන්ගේ හිත හදන වැඩේ පුංචි කරලා අරක ලොක් කරන කතාවක් තියෙනවා. ඒක නිසා මේ අගයන් ආඩම්බරයන් වල උඩු යටි අවශ්‍ය කරනවා සතිය පිළිබඳව අංශු මාත්‍රයක හෝ ඔයක් ආඩම්බරයක් දෙන්න. ඉතින් මේක මේ සායඩෝ කියපු කතාව නෙවෙයි නම් මම එකතු කරන්න කැමති. මම මේ කතාව ගිහිල්ල ඉවරලා මැක්ඩොනල්ඩ් එක කතා කරුවොත් කොහොමද කියන්නේ? මැක්ඩොනල්ඩ් එකට අයිතන විශාල පිරිසක් කතා කරලා පොඩ්ඩක් එන්න මම ලස්සන බණක් කියන්න දන්නේ ධම්මජීව කියන්නේ හරි වැදගත් ආමතුරු කෙනෙක්. කට්ටිය එන්න බණ අහන්න කියලා කිව්වොත් ගහලා එළෙවෙ නැත්තම් පොදුමයි. නිසා කවදාකවත් මේ වගේ තැන්වල මෙවැනි බණ පේන්නවත් යන්න බෑ. ඌරන් ඉදිරි පිට මුතු දාන්න එපා. ඒක කියලා දෙන්න ඕනේ මේ වෙනකොටත් ඒ පැත්තට පියවර දෙක තුනක් අරගෙන තව ඉදිරියට යන්න උත්සාහ කරන මේ වගේ පිරිසකට ඒක නිසා මේ පිරිසට කොනහඬ කියන කතාවක් නෙමෙයි. මොකද එහෙම කොනහඬ ගියොත් ඔක්කොටම කෙනේනවා. අපි මේ අගයන් ආඩම්බරයෙන් දාලා පෙන්නලා දෙන්න හදනවා සතිපට්ඨාන එක චිත්තක්ෂණයක් කරොත් තියෙන වටිනාකම. දෙවෙනි කාරණාව තමයි මේ ශරීරය ලෙඩ වෙච්චාම කැම ගන්න බැරුව යනවා. ඒ කැම ගන්න බැරි වුණාම අපි කොච්චර කෙරුවත් උපස්ථායකට හොඳට කන්න දුන්නොත් මට ශක්තියයි කියලා එන්නේ නැහැ. ළඟ ඉන්න කෙනෙක් කොච්චර කෑවත් මට ඇති ලාභයක් නෑ මම්ම කන්න ඕන. ආහාරයේ තියෙන ගතියක් තමයි මම්ම කන ඔය වගේ සතිය බුදුහාමුදුරගාව කැට පිටින් තිබ්බත් සුපර් මාකට් එකේ විකුණන්න තිබ්බත් Taman උපේනකන් Tamanට සතිය ලැබෙන්නේ නැහැ. ඒක නිසා අනික් දේවල් වල වගේ අම්මා අප්පගේ බුදලෙට කර්ම ශක්තියෙන් නැත්නම් වෙන ශිල්පහරහා එහෙම නැත්නම් අනුන්ගේ සුභාසින්තන හරහා මේක ලැබෙයි කියලා හිතාන ඉන්නවා නම් ඒකෙන්ම පේනවා ඒ මිනිස්සු බාහිරේ හොයලා බැගෑ වෙන්න තියෙන කැමැත්ත. බුදුරජාණන්සේ සුද්ධ වශයෙන්ම කියනවා උඹට ලෙඩ වෙච්චාම උඹට කන්න බැරි වුණොත් ලෙඩේට බාධායි. නමුත් ඒක කොහොම හරි කරලා කෑවේ නැත්තම් කරන්න දෙයක් නැහැ. කාටවත් ඒක වෙන කෙනෙක් කාලා හරියන්නේ නැහැ. ඒ වගේ මේ සතිය කියන ධර්මය ඔය අපි ඇත්තට අනුන්ට උපකාර උපස්ථාන කරන්න ගියාම අපි හරි කැමැති කැමෙන් බීවෙන් උපස්ථාන කරන්න. ඇඳුමින් පැළඳුමින් උපස්ථාන කරන්න. හැබැයි කරන උපස්ථානේ හරියක නම් සතියෙන් උපස්ථාන. ඒක කරන්න ඔය කැම දාසලා කැමති නෑ. ඒගොල්ලන් ඕනේ මොකෙන් හරි බඩ පුරව ගන්න දෙයක් තියෙනවා හම්බෙනවා. ඔය පරණ කතාවක් තියෙනවා. මේ කෛලාස පර්වතයේ පාමුල තියෙනවලු මානස විල කියලා බොහොම ලස්සන විලක්. ඒකට ගංගාවල් පහකින් වතුර වැටෙනවලු. විල හැමදාම හරි පිරිසිදුයි. ඉතින් අංගල් පහක් එකෙන් පටන් අරගෙන පැතිරෙනවායි කියලා අපේ ඔය සමන්ත පාසාදිකා වගේ පොත්වල ලියලා තියෙනවා. ඒකේ ඉන්නවලු මානසවිලේ රණහංසයෝ. ඉතින් දවසක් ඉතින් මානසවිලේම දිගට මෙදලා රණහංස කොටයක් කම්මැලි ඉඳලා ඌ හිමාලයෙන් පල්ලෙහාට බැස්සා. බෑලා ගියාට පස්සේ දැක්කලු මේ කොකෙක්. ඉතින් ළඟ ඉන්නේ ඉඳ අත්ත ගහ වාඩිලා කොහොමද මස්සිනා විස්තර හරි මේ කියලා අහලා කවුද මේ දවස්වල ඉන්දියාවේ අගමැති ඩොලරේ කීයද කියලා විස්තර ටිකක් අහන්න ඇති. අහලවනසල් කොකාට එච්චර ගාණක් නැතුළු ඊට කිව්වලු උඹ දන්නේ මම ඉන්න තැන මානස විලක්. බුදුම පිළිසිදුකමක් තියෙන්නේ. ගංගාල් පහකින් වතුර එනවා ගංගාල් පහක් පටන් ගන්නවා කියලා වැඩක් නැහැ. හැමදාම පිළිසිදුයි හැමදාම සීතලයි කියලා. අර කොකා කම්මැලිකමට අහලවලු ඔකේ මඩ කරි නැද්ද කියලා. මඩ කරි නැත්නම් කොකාට වැඩක් නැහැ. ඌට ඕන දෙන්නේ මඩකරි කියලා අර පුංචි මාළු జాතියක් ඉන්න උන් අර වතුරෙම මේ අඩියෙම රොන් මඩවල ගිලින සත්තු జాතියක්. පහළු జాතියක්. ඌට ඕනේ එච්චරයි. ඒ නිසා පිරිසිදු ඉතාම සුන්දර දෙයක් දෙන්න බෑන කවුද ගන්න කියලා? මොකාවත් ගන්න ඕනේ සිනිගඳ ගන්න දෙයක්. ඕනේ බඩ පුරවන්න තියෙන දෙයක්. ඒ නිසා අපි දෙනව නම් දෙන්න පිරිසිදු දෙයක් මොනයක්වත් ගන්න. සරුවචනන්සේ කොච්චර සරුවඥතා ඥාණයෙන් කල්පනා කරද කියනවනම් බණ කියන්න පැකිලුණා. මේ ලෝකේ කවුරු නම් මං කියන බණක් අහයිද කියලා. උන්ගේ ਸਰවඥතා ඥාණයට වෙනවා මිනිස්සු බඩ වඩා ගන්න, කඩා වඩා ගන්න ධර්මයකට නම් ඉඩම් බුදයි විකුරලා හරි දෙනවා. නම් පිරිසුද්ධයක් දෙන්න බලන්න. ඒකෙන්ම අල්ලා ගන්න පුළුවන් සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද. නමුත් මේ සතිපට්ඨානේ තියෙන්නේ අපිට දෙන්න පුළුවන් ක්‍රමවේදය විතරයි. ඒක සතිපට්ඨාන කියන්නේ මේකයි සතිය කියන්නේ මේකයි කියලා කළු ලෑල්ලක ඇඳලා පෙන්නන්න සටහනක් නැහැ. වර්ණයක් නැහැ. ඒක ඉතින් අසුරු කරලම ප්‍රශ්න අහලම සතිය කියන්නේ මේකයි කියලා වර්ණනා ගන්න ඕන. ඒ සඳහා එක ක්‍රමයයි තියෙන්නේ කර කර බලන්න ඕන. ඒ කර කර බලපු මිනිස්සයාට අන්තිම නිතර මේවා කියලා දෙන්න ගියාම මේ කර කර බැරි තමයි ඒ නිසා මේ මිනිස්සු සතිය දිනු වෙන දිනු වෙන කතා නොකර නිකන්. ඒකෝට සතිය දන්නේ නැති මිනිස්සයාට කබලෙන් ලිපට වැටීමක් වෙයි. මොකද මේ කියලා දෙන්න ගියාම තමන්ගේ කාලය නාස්ති වෙලා සතිය වැඩෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක උකහා ගන්න කෙනා. සතිය තමයි මේ ආධ්‍යාත්මික ආහාරය. මේ සතිය මම වඩා ගන්න ඕන කියලා යම් කිසි කෙනෙක් ඒ ගුණවතෙක් සිල්වතෙක් ගාට ගියාට පස්සේ ඒ ගුණවතාගෙන් සිල්වතාගෙක ලබා ගන්න පුදුමාකාර අණ්ඩ නීති සංග්‍රහය කරා යන්න ඕන. සිල් ගන්න ඕනේ. රැටනෝකා ඉන්න ඕනේ. උදේ පාන්දර නැගිටින්න ඕනේ මේ දේ කරන්න. ගොඩාක් දෙනවා. ඉතින් අපි කවුද කැමති මේ සත්ත පහක වටිනාකමක් නැති ලාභයක් සත්කාරයක් මොකුත් නැති මේ සතිය වෙනුවෙන් ඔච්චර කැප ඕක බැරිද මේ බස යනකොට භාවිතා කරන එකක් හදලා නැද්ද කියලා. එහෙම නැත්නම් මේ වෙන වැඩ කරන ගමන් ඕක කරන්න බෑ. ඕකටම කැප වෙලා කරන්න ඕනේද? ශිල්පද රකින්නම ඕනේද? එහෙම නැතුව කරන්න බැරිද? කියලා මේ අර සත්‍ය පිළිබඳ අව탁සේරුව හොඳටම පේන්න නම් ගිහියොත් එක භාවනා කරනවා. ඊය හැම වෙලාවෙම අහන්නේ ජීවෙ ඉඳගෙන සතිය වඩන්න බැරිද කියලා. මැරුණත් ගිහිකම අතාරින්න කැමති නැහැ. සතිය නැති වුණත් කමන්නේ නැහැ ගිහිකම අතාරින්න කැමති. ඉස්සෙල්ලාම ඕනේ කරන දේ තමයි මේ ගිහිවෙ ඉඳගෙන මේක කරන්න බැරිද කියලා. පුළුවන්. පුළුවන්. නමුත් සතිය වැඩනට පස්සේ අම්බරවාගෙන යනවා. ගීකමතියා පිරිමිකමත් ඉතුරු වෙන්නේ නැහැ ඥානකමත් ඉතුරු වෙන්නේ නැහැ මනුස්සකම කියන තැනට යනවා. ඒක යන්න දෙන්නේ නැහැ. සතිය පොඩ්ඩක් දියුණු කරගෙන ඒකත් බලන්න කට කටබඩ වඩා ගන්න. ඇමරිකාවේ තියෙන බුද්ධ ධර්ම කියන්නේ බිස්නස් බුද්දිසම් කියලා. ඒක උගන්ලා කියා කරි හොයනවා. ඉතින් ඒක නිසා සතිය වගේ මේ නෛර්යානික සද්ධර්මයක් එතන ආධ්‍යාත්මික දෙයක් තමා විශ්ීම උපයාගත යුතුයි කියන එකේ වටි පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඒ නිසා අපි යම් මේ වෙනකොට සතිය සඳහා දවසක් දෙකක් තුනක් චිත්තක්ෂණයක් වැය කරා නම් එච්චරමයි Taman taman කෙරේ අනුකම්පාවෙන් මෙතෙක් කරපු දේ. අනික් සියල්ලම හොඳ කැපෙන පීයක් කරන බඩට යනගත්තා වගේ තමයි. සියල්ල දුක පිණිස හිටිනවා. අන්තිමට ඒ සියල්ලම වෙන්නේ සෝචති, පරිදේවති, කිලමති, උරත්තාලෙන් කන්දති, සම්මෝහං ආපච්චති. මේ සතිය තිබ්බොත් සතිය දිනු කරගත්තොත් ණයට ඊළඟ නෙවෙයි හොඳ භද්‍ර යවවන වයසේ කලු කෙස්ටිෙද්දි ජීවිතේ ප්‍රථම යාමේදී ඉතුරු කාල ටික මේ සතිය හරහා සති කියන ආලෝකය නැත්තම් සති කියන එළිය යන්න පුළුවන්. නමුත් අපිට හිතෙන්නේ අර ප්‍රථම යාමේ කලු කෙස් තියෙනකොට කාමයේ විඳින්න ඕන. ඔය සතිය වගේ දේවල් දාන්න ගියාම ඔක 60 පෙන්නට පස්සේ පෙන්ෂන් ගත්තාට පස්සේ කරත හැකි දැම්ම ඒ භාවනා කිරිල්ලක් ඕනේ නැහැ කියලා ඒ මාර්මස්සිනාගේ මේ සමීකරණේ කටපාඩම් කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඒක කාටවත් පොවන්න බෑ. පොවන්න ගිය ගමන් ඒ කියන්නේ නාස්තික වාදයක් මේ තරුණ පිරිස් වලට මේවා උගන්වලා විශේෂයෙන්ම හරි භයානකයි තරුණ කාන්තාවන්ට මේ ගැන උගන්වන එක ප්‍රධානම විරුද්ධකාරී අම්මා. මයි ළඟට ඇවිල්ලා කියතෝ අනේ ස්වාමීන් මේ කෙල්ල බඳිනකන් ඉන්නකෝ. බැන්දට පස්සේ ඕන දෙයක් කියලා දෙන්නේ කියලා. මොකද අම්මට සාධාරණ සැකයක් එනවා මේවා ඉගෙන ගත්තොත් මේ කෙල්ල දීගතල දී ගන්න බැරි වෙයි. ඒ වගේම කොල්ලෝ අම්මා අඬගෙන ගිහිල්ලා අහනවා මේ කෙල්ල ලස්ස නැද්ද? අර කෙල්ල ලස්ස නැද්ද? ඒක අම්මාගේ මූණ දිහා බලනවා උඹත් ඔහොම ඉඳ ඇති ඒ කාලේ දැන් පේනවනේ. ඔය කොයි කෙල්ල ගත්තත් එච්චරයි. ඉතින් අම්මා මගේ ළඟට ඇවිල්ලා කියනවා හරි වැඩේ ස්වාමීන් වහන්සේ මේ පෙන්නුවත් කෙල්ලන්ගේ රස අඳුරන්න යන්නේ කොල්ලෝ. මේ සත්‍ය වටානේ කරලා. ඉතින් සා මේ પરම්පරාව බෝ කිරීම පිළිබඳව ඉෂමුදිනෙන් තියාගෙන ඉන්න කට්ටියට මේ ධර්ම ජනතාව භාවනා කරනවා කියලා දකින එක වෙනමම ශෝකයක් වෙනම ක්ලාන්තයක් වෙනමම අත්දැඳගෙන අඬන දෙයක් බාටපත් වෙනවා. ඔය කොළඹ ප්‍රසිද්ධ ඉස්කෝලේක ළමයෙක් ඇවිල්ලා ඒක මොකක් හරියෙන් කවුරු හරි ලණුවක් දීලා තියෙනවා මෙහෙට එන්නේ කියලා ඇවිල්ලා ඉතින් මයිත් එක්ක කතා කරද්දී මම ටිකක් කියනකොට ඒ ළමයා එක පාරටම හැඟුම් උදාහරලා කිව්වා අයියෝ ස්වාමීන් වහන්සේ මං හිතුවේ නෑ මේ වගේ දේවල් කතා කරන තැන් ලෝකේ තියෙනවායි කියලා මටත් මේක තමයි ඕන වෙලා තියෙන්නේ කියලා නිකන් ආවේශ වෙලා වගේ විශාල පේශක් ඉස්සලා කතා කරන්න පටන් ගත්තා. මුත්තම තරුණ වයසේ ගෑනු ළමයි. ඊට පස්සේ මං කිව්වා ඉතින් දේවල් තියෙනවා ඒකේ නියම තැන නියම වෙලාව ආවම තමයි මතුවෙන්නේ කියලා. විජහාට අම්මා නැගිටලා අර ළමයාගේ අතින් අතෙන් යන ගමන් කිව්වා මෙයාට එදා ඉඳලා භූත දෝෂයක් තිබුණා ස්වාමීන් වහන්සේ මං යන්නම් කියලා. මං කිව්වා ඉතින් දෝෂේ අම්මටද දුවටද කියලා මට තේරෙන්නේ නැහැ. මට මොකෝ ගියාම. ඒ නිසා මේක හරියට කාරණාව තේරුම් කරලා දෙනකොට සතිය Taman විසින් වඩවාගත යුතු වගේ විතරක් නෙවෙයි මේ වැඩේ කරනකොට තනි වෙච්ච මිනිහට ලේසි මොනම ක්‍රමයකින් හෝ අපි එහෙම කුණ්‍ය ගහගෙන තියෙනවනම් ඒ හැම එකකම අහුවෙන්නේ පොළොවට බරු බැඳා වගේ බරක් තමයි. නිසා සත්‍යයත් එක්ක යනකොට මම දැන් මෙතන කියනකොට අනිවාර්යයෙන්ම තේරෙනවා මම විශ්ින් කරන්න ඕනේ ඒක කරන්න පුළුවන්. මම එහෙම කියන එක බරයි හොඳ නෑ මම මොකද කියනවා කරන්න පුළුවන් මේක සාධාරණීකරණය කරන්න බැරි එකයි වෙලා තියෙන්නේ කරගත් අමාරුයි ඇත්තටම උද්දජානන්ති කියලා තියෙන බ්‍රහ්මචාරී කියන එක කොහොමදත් අමාරුයි කියලා ඒක නෙමෙයි අමාරු මේ අපිත් එක්ක කිට්ටුවේ ඉන්න අයට මේක සාධාරණීකරණය කිරීම ඒක විශාල උප්පර වෙට්ටියක් තියෙනවා ජල විද්‍යාවක් තියෙන මිනිහුරු විතරයි ගැලවෙන්න පුළුවන් එහෙම නැති කෙනෙකුට මේ මේ අපි මෙච්චර හොඳයි ප්‍රේමණීයයි කිට්ටුවන්තයි කියලා කියපු කට්ටියකින් ගැලවෙන එක. නැත්නම් මේ මේ අදහස දිගට පවත්නවා කියන එක ලේසි නෑ. තුන්වෙනි කාරණා වශයෙන් සඳහන් කරලා තියෙනවා ඒ සතිය සාධාරණීකරණය කරනකොට ඒ සතිය පිළිබඳව ඒ කාලිකොත් කියපු කාරණාවක් ප්‍රයෝජනේ අත් වෙන්න නම් දුක ආවට පස්සේ සතිය වඩන්න බෑ. නිසා අනිවාර්යයෙන්ම පණින්න පෙර සිතා බලමු බලනු කියන උපමා ක්‍රමයට තමයි සතිය වඩන්නේ. ඒ නිසා දුකටපත් වෙච්ච කෙනාට කිසాగෝතමියට බුදුජාන් වහන්සේ වෙන උපක්‍රමයක් කරලා තමයි කිසాగෝතමිය මධ්‍යම මට්ටමට ගෙනල්ලයි සතිය කියලා දුන්නේ. මේ බුදුජානකේ තියෙන සුවිශේෂී දේශනා විලාස නිසා. සාමාන්‍ය ක්‍රමය තමයි දුකටපත් වෙච්ච වේදනාවටපත් වෙච්ච පීඩාවටපත් වෙච්ච කෙනෙකුට සතිය වඩන්න බෑ. ඒ නිසා දුකක සේයාවක් තිබුණොත් බලන්න වාඩි වෙච්චාම අපිට මොකද වෙන්නේ කියලා. වහයලා ගන්නවා අපේ හිත. එන්න තියෙන ලෙඩක් හරි. ගෙදර නෙමෙයි අහල පහල කෙනෙක්ගේ දුකක් හරි වෙච්ච දෙයක් හරි තියෙනවා නම් ඒ සියලුම අර හිත නිකන් අඳුරකින් දූවිල්ලකින් වැසෝ වගේ ඒ දුක් ඔක්කොම එනවා මොකද අපේ සෑම ක්‍රියාවලියක් මේ දුක් දූවිලි ඒ කංකරච්චල් එකතු කරන හිතක් තියෙන. කිට්ටුවක තියෙන එකක් හරි කමන්නේ ඇදලා දාගන්න. ඉතින් ඒක නිසා ඒක වෙන්න නම් ඒ බරපතල දුක් අපි ඊයේ ඉගෙන ගත්ත සරුවචනංශ දේශනා කරනවා. දුක්වල තියෙන බරපතල දුක් කියනවා, පුංචි දුක් තියෙනවා. කියන්නේ දැරිය හැකි සහ නොදැරිය හැකි කියලා. දැරිය හැකි දුක් භාවනාවට බාධාවක් නෑ. ඒත් හොඳ ආතාපි වීර්ය ඇති දක්ෂ යෝගාවචරයට. දැරිය හැකි දුකක්වත් දරන්නේ සමහර කට්ටිය. ඒකවත් නැති තැනක භාවනාව ඉල්ලන එක වෙන්නේ නෑ. නොදැරිය හැකි දුක් එන්නේ ඉස්සෙල්ලා මේ සතිපට්ඨානය කරලා තිබ්බොත් ඒ මනුස්සයාට වාසි දෙකක් හම්බ ඒ දුක එනකොට ඒකට ලෑස්ති. දෙක බාහිරේ හොයන්නේ. ආයෙ කියන්නේ නැහැ මේක ආවේ අහවලාගේ කියලා. ඒකට ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ අපි ගෙවල් දොරවල් වල ඉන්නකොට මේ හදිස්සියකට අමලියකට කරදරයකට කියලා ඔය මණිකක් හරි රත්තරන් භාණ්ඩයක් හරි අරගෙන ඕක තියාගෙන ඉන්නවා. හදිස්සියකට ඒක විකුණලා කීයක් හරි ගන්න කියලා. ඉතින් ඒ ගත්ත මණික හොඳ ගානක් දීලා අරගෙන බොහෝම බඩතුලේ සංගවාගෙන තියාගෙන ඉනවා කියලා හිතුවම නමුත් අමලියකට ගිහිල්ලා ඒ මණික් බිස්නස් කාර්යයක් ළඟට ගිහිල්ලා කිව්වොත් මේක තියාගෙන මට කරදර දෙන්න කියලා එමන්ස හොඳට පරීක්ෂා කරලා කිව්වොත් මේක ප්ලාස්ටික් කෑල්ලක් දියම මණිකක් නෙවෙයි ඔයා රැවටිලා තියෙන්නේ කියලා දැන් මොකද වෙන්නේ අර තියෙන කරදරයට හපන් මේ කරදරේ හිතාන හිටියේ මේක හදිස්සියකට උකසකට තියාන්න පුළුවන් කියලා රත්තරන් කියලා තියාගෙන තියෙන රෝල් ගෝල් මණිකක් කියලා තියාගෙන ප්ලාස්ටික් කෑල්ලක් ඒ වගේ මේ සතිය වෙනුවට අපි දන් දෙනවා, සිල් රකින්නවා, නැත්නම් කතෝලික ආගමේ ශ්‍රද්ධාව තියෙනවා, Hindu ආගමේ මුස්ලිම් කොයි එකත් හොඳයි. නමුත් මේවා නිකන් රෝල් ගෝල් විතරයි. ඒවා නිකන් ප්ලාස්ටික් විතරයි. බැලුව බැලමට නම් ඉතින් ත්‍රිසරණ සියල්ල රත්තරන් නොවේ කිව්වට, ඒ මනසට මෙන් රත්තරන් මගේ අමලියකට කියලා පෙන්නපු දවසේ පේනවා. ඒක නියම රත්තරන් නෙවෙයි. නමුත් මේ සතිය ලෙඩ වෙන්න ඉස්සරලා දුක් දෙන්න ඉස්සරලා සතිය වැඩුවොත් නියම සතිය නක්. හරියකනම් දුක එනකොට ලෑස්ති ගතියක් තියෙනවා. කවදාකවත් මේක මට කරේ උඹ මේක මට කරේ අරයා. කවදාකවත් පටලවිල්ලක් නැහැ. දැන් දුක ඇවිල්ලා තියෙනවා. මොකද්ද උත්තරේ කියලා හොයනවා මිස ඒක අරයාගේ මෙයාගේ වැරදි වලට දාන්න යන්නේ. අපිට ඒක බෙදා හදා ගන්න පුළුවන්. ඒ නිසා සතිය වඩන කෙනාගේ සහ වැඩූ කෙනාගේ ප්‍රශ්නයකට මුහුණ දීමේදී එයා ආයුධ සන්නද්ධවමයි ඉන්නේ. බලාපොරොත්තු වෙන කොයි වෙලාවෙ දුක ඉදන්නේ. ඒක කොහොමඩක්වත් නැහැ කියන්න බෑ. මම ඉක්මවලා නැහැ තාම. ඒ දුක ඒ දුක ඉන්න පුළුවන් තත්ත්වේ මම දන් දුන්නයි කියලා මට ඉක්මවන්න බෑ. මම සිල්ලක්කයි කියලා මට ඉක්මවන්නත් බෑ. මම සමත භාවනා කරුවයි කියලා ඉක්මවන්නත් බෑ. විපස්සනා භාවනා කරුවයි ඉක්මවන්නත් බෑ. නමුත් ඒකට ප්‍රතික්‍රියා නොකර සිටීම පමණයි කරන්න පුළුවන්. සරුවචනන්සේ සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා මේ අවසාන භවයේදී ලෙඩ රෝග 12ක් ඇවිල්ලා තිනවා. ප්‍රසිද්ධ ස්වභාවය කියලා තියෙනවා මට මනක් කියා ගන්න බෑ කොන්දරේ දෙනවා. මට බඩ යනවා. මට ඉෂේ ගැක්කුවා. අපි ගැන කොමන කතාවක්? ඕන කෙනෙකුට කියත හැකි අපි වන්දනා කරන සරුවච්චන් වහන්සේට එහෙම ලෙඩ වෙන්න බෑ. සරුවච්චන් වහන්සේ කියන මම මිනිස්සෙක්. ඊට පස්සේ ඔය බුරුම ආචාර්යවරු එක එකක් පෙන්ලා දීලා තිනවා මේම ලෙඩ උනේ මෙන්න මේ වැරද්ද නිසා මේ අකුසල කර්ම නිසා කියලා හරි ලස්සන විස්තර කතා කරලා තිනවා. කෙසේ නමුත් කවුරුත් පිළිගන්නවා බුදු වුණාට පස්සේ තුතේ. ඉතින් අපිට ආපුවම් මොකද? සතිපට්ඨානේ වඩන එක නායක හොඳට සතිය දිනුනාට පස්සේ තියෙන ගතිය තමයි ඒ ලෙඩ එනකොට තමයි හරියට දැනගන්න පුළුවන් තමන් භාවනා කරලා තියෙනවා. ලෙඩක් ආවෙ නැත්නම් කොහොමද දැනගන්නේ? ලෙඩක් මොනවාක්වත් ඇදලා අතක් පිට අතක් තියාන උඩ බලාගෙන හිටියට මොන භාවනාවක්? තන්නේ කරබරුවයි. ඒවනිකම් මේ මේ දැන් ඔයගොල්ලෝ භාවනා කරන්නදී හොඳට පෙන්වන්න නම් පොඩ්ඩක් කලින් ඇතුව ගිහිල්ලි වරලා කියලා වෙලාවට කැමරා එකක් ගෙනල්ලා වීඩියෝ කැමරා එකක් ගෙනල්ලා බලන්න ඔක්කොම බුදු වෙලා ඉන්නේ. හෙල්ලෙන්නේ නැහැ. හරියට ඉන්න. බාහන කරන මිනිහාගේ ඇඟ වැක්කිරිලා නිදිමත ගතිය ඇවිල්ලා නියම ක්‍රමයට යනකොට වෙන කතාවක්. හරියට භවනා කරුවා නම් සතිය හරියට වැඩුවා නම් ඒ කන කොක ඉගිලෙන කොට යුගේ සුද පේයි. ඒ වගේ යාට බාධාවක් ආවම කරදරයක් ආවම අමලියක් ආවම මස වැඩ කරන ක්‍රමයෙන් පේනවා මේ සතිය ලේ වලට බහැලා ඇට වලට බහැලා ඇට මිදුළු වලට බහැලා අඩියේ ඉඳලා වැඩ කරනවා. එතෙන්ද එනකම්ම අපි අර පොඩ්ඩකින් අඳුර ගන්න සතිය මතු පිට යනනම් paludu කරගෙන බසගත්ත සතිය අඩියටම බහින්න. ඉතින් මේ වගේ ආනිසංස තුනක් තියෙනවා. ඉතින් මේක ඒ පන්දි ස්වාමීන් නිතරම කියනවා මේ හුස්මේ තියෙනවා කියලා. හුස්ම කියන එක අත්‍යවශ්‍ය දෙයක්. මුච්චර හොඳ ආහාර ගත්තත් කොච්චර හොඳ වතුර ගත්තත් හුස්ම දූෂිත නම් වාතය දූෂිත නම් ඒ ඉතින් කවදාකවත් ඒ ජීවිතේ වැඩක් නැහැ. දෙක හුස්ම තව කෙනෙකුට තව කෙනෙක් ගන්න බෑ. තුන වතුරක ගිලිලා හෝ හුස්ම ගන්න බැරි වෙච්ච වෙලාවක ඊට කලින් අරගෙන තිබුණා කියලා හරි මොකකින්වත් උදව් කරන්නේ ඒකට ලෑස්ති වෙලා ගියොත් පමණයි ඒක දරා කියා ගන්න පුළුවන්. ඒක ඒ ස්වාමීන් වහන්සේ මේ සැරේ ගියාට පස්සේ පිරිසුදු ජලයට සාපේක්ෂ කරලා මේ කරුණු හතරම කියලා දුන්නා. මං තුනයිනේ කිව්වේ. හතරවෙනි එක තමයි මේසා විශාල ආනිසංස දෙන සතිය. වැඩුවොත් බුදුහාමුදුරෝ සහතිකයක් දෙනවා. ඒ කායනෝ අයම්බික්ක වේමග්ගෝ සත්තානම් විසුද්ධිය. පළවෙනි ආනිසංසේ ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සං අත්තකමාය ඥායසාතිකමාය නිබ්බානස්ස සච්චිකිරියයි කියලා භාවනා කරන්න ඉස්සෙල්ලම සහතිකයක් දෙනවා. ඔබ සතිපටහනේ වඩනවනම් ඔබේ හිත පිරිසිදු වීම එදා ඉඳලා පටන් ගන්නවා. සතියේ ඉන්න හැම චිත්තක්ෂණයකම හිත පිරිසිදු වෙනවා. සතියේ නොඉන්න හැම චිත්තක්ෂණයම අපාය තමයි. සංසාරේ තමයි. මොන්නම විදිහකින් හිතන්න එපා මේ දෙක අතරමැද තනක් තියෙනවා කියලා. එන්නම්පත අපි සමාජවාදයට කියනකොට කිව්වා සමාජවාදී ගමනේ අම්බලම් නැත කියලා. රෙස් කරන්න තැනක් නැහැ. ඒ වගේ තමයි සතිය අඳුනගත්තට පස්සේ මම පස්සේ සතිය වඩන්නම් දැන් ටිකක් විවේක ගන්න වෙලාව කියලා අතහැරියොත් ගියා. ඒකම ප්‍රමාහට වැටෙනවා. එනිසා හැම චිත්තක්ෂණයම දල්ලාගත් වීර්යයක් සහ නිවැරදි එල්ලේකින් යුක්තව සතිය පවත් ගන්නවා. ඒකට කියනවා සත්තාන විසුද්ධිය කියලා. ඊට පස්සේ තමයි මනුෂ්‍යයාගේ විසුද්ධිය එන්න පටන් ගන්න. ඒක ශෝක පරිද්දවාන සමතික්කමයි. මේ දුකේ පෙන්නනව ශෝකය සපරිදේව පරිදේව කියලා කියන්නේ. අඬන එක කයකෝ සංගක අඬන එක ශෝක පරිද්දවාන සමතික්කමයි දුක්ඛ දෝමනසානං අත්ථගමය. දුක් දොම්නස් කායික දුක්, මානසික දුක් ඉවර කරන්න පුළුවන්. නිවන් ලබන්න උනේ මාර්ගය මේකයි කියලා ඥාය, න්‍යාය, පෙත තේරෙන පටන් ගන්නවා. අවසානයේ නිවනට යන්න පුළුවන්. ඒ නිසා මේසා ලෞකික වශයෙන් ප්‍රධාන කැපිපෙන ආනිසංස තුනක් ලබා දෙන මේ සතිය අවසානයේ මේ සාමාන්‍ය ලෝකයා හොයන වගේ වෙදකම නෙවෙයි නැවත දුක් නොයනා තැනට හෙදකම උගන්වන ඉතින් හුඟව දෙනකොට ඉවසන්න ශක්තිය නෑ. ඒගොල්ලන් ඕනලා තියෙන මේ පැමිණි දුක නැති කරලා ආයෙත් ඉක්මනට පාටියට යන්නේ කවදාද? ආයෙත් ඉක්මනට සනකෙලියට යන්නේ කවදාද? ආයෙත් ඉක්මනට මේ අවුල ගන්න තැනට යන්නේ කොහොමද කියන එක මිස ඒ දුක නැති වෙච්ච වෙලාවක ආයේ නොයනා තාලෙට නොයනා තැනට වැඩ කරන්න ගත්තොත් කිසි කෙනෙකුට ඉවසීමේ ශක්තියක් නැහැ. නමුත් සර්වචන් වහන්සේ පමණමයි එකම ශාස්ත්‍රුන් වහන්සේ පැමිණි දුක් తాවකාලිකව නතර කරලා අස්වැසිල්ල දීලා එයාට නැවත දුක් නොයනා තැනට වෙත කියලා දීපු එකම ශාස්ත්‍රුණාංශ මොකද අනික කිසිම කෙනෙකුට මේ මාතෘකාව අහු වෙලා තිබුණේ අනිකොල්ල කිව්වේ මේ ජීවිතේ දුක් නැති කරලා දෙන්නම් කියලා. ඒකට මාවට මට යාඥා කරන්න එහෙම නැත්නම් මගේ ආශිර්වාද ලබා ගන්න එහෙම නැත්නම් নানা ආකාර දේවල් කිව්වා. නමුත් ඒකේ වෙන්නේ මොකද්ද? හොද හොද මඩේ දෙමිලක්. නමුත් කවදාකවත් නැවත දුකක් නොයනා තැනට යන්න නම් ඥායස අධිකමයි නිබ්බානස සච්ච කිරියාය කියන ඒ නිවන් පෙත නැත්තම් අපි කියන මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව තේරුම් ගැනීම සහ ඒ ප්‍රතිපදාව ක්‍රියාවත් කරන දෙවන්නේක් නැහැ මම මේ තියෙන සෑම දුකක්ම නැත්නම් දුකේ හේතුව තණ්හාව දක්වාම අඩියට ගිහින් නැති කරන්න ඕනෑ කියලා ඒක කෙරුවට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ඉසුඹුලන්ට ඉස්පාසුවක් ලවන්න අවස්ථාවක් දෙන්නේ එතකම්ම සරුවචනාංශය කියනවා ඔබ අනාගාමී තත්ත්වයටපත් උනත් ප්‍රධාන උද්දම් ඕරම් භාගයේ සංයෝජන පහ කැඩෙනවා. නමුත් තව සංයෝජන පහක් තියෙනවා. ඒ නිසා අර පටන් ගන්නවට වැඩිය දැඩි උත්සාහයකින් දැඩි එලඹ සිටි ගතියකින් මේ ඉතුරු ටිකත් ගෙවම් කරන්න උත්සාහ ගත යුතුයි කියලා නිදර්ශනයක් දෙනවා මහණෙනි මේ මූත්‍රාසා අසුචි පොඩ්ඩක් තිබ්බත් ගඳයි ඔක ටිකක් තිබුණට කමක් නැහැ කියලා බෑ. ඉවරම කරන්න. ඒ නිසා කෙලස් කියන જાතිය උද්දම් භාගය විතර නෑ, ඕරම් භාගය විතර නෑ, උද්දම් භාගයත් ඉවරම කරන්න ඕනේ. ඒ නිසා කිසිම තැනක මොනම ඒ කියන්නේ මේ අනුකම්පා විරහිතව ගහන්න ඕන කෙලෙසට. ඔය ටිකක් හිතයට කමක් නැහැ. පස්සේ කරන්නම් මොකක්වත් බෑ. ඒ නිසා සතිය විතරමයි අන්නේ විදියට යගදාවෙන් ගහලා මුහුද අඩියට යන කම කපාගෙන යන්න ගියා වගේ කඩුවෙන් ගහලා අලකොල්ලන්දක් කපලා දැම්මා වගේ කපන්න පුළුවන් දේ. නමුත් අපේ ජීවිතවලට මේ සතිය එකතු වුණේ කොච්චර බහුවෙලාද කියලා හිතන්න. අපි දැනගත්තේ මෙතනයි මේ කළ යුත්තේ කියලා. ඒ වගේ මේ ඇතුළත හොයන්න ඕන කියන එක. ඒතියෙද්දිත් ඒතියෙද්දිත් අපි මෙතෙන් එළියට ගියාට පස්සේ මොකද කරන්නේ? මේකද අපි ගරු කරන අපිට ඇත්තටම ගරු කරන තරම් පින තියනවා. පසු පසු පරිසර සාධක තියන්නේ නැහැ. අපි ආයෙත් අර දාසකත්වයට වැඩෙනවා. දහසකතරට කටබඩ පුරවන්නයි ලාභ සත්කාර සම්මාන වලටයි ගියාට පස්සේ ඒක සත්‍ය දෝෂයක්වත් ධර්මයේ දෝෂයක්වත් නෙවෙයි ඒකට කියන්නේ හොඳ වටින සින්දුරාම්ගයගේ හොඳ ඖෂධ දොස්තර මහත්තයා දීලා ඔබ මේක කැමරට පෙර මෙච්චරක් ගනින් දවල්ට උදි කැමරට සමීටික් ගනින් දවල් කැමරට සමීටික් ගනින් රාත්‍ර මේක ගනින් කියලා ඒ දෙන බේත් ටික මාත්‍රා වරද්දලා බිව්වොත් මොකද වෙන්නේ එහෙම නැත්නම් මට ගමනක් යන්න තියෙනවා කියලා බේත් ටික ඔක්කොම බීලා ගියොත් මොකද වෙන්නේ දොස්තර මහත්තයාගේ නමත් ඉවරයි බෙහෙතට තියෙන ගෞරවෙත් ඉවරයි ඒ බීපී අක්ෂයත් ඉවරයි නිසා මේකේ හරියට මාත්‍රාවක් තියෙනවා. ඒ මාත්‍රාව අනුව කටයුතු කරන්න ලොකු පිනක් ඕන. මේ භාවනාව කරන්නත් පිනක් ඕන කියලා මං කියන්නේ. ඒ නිසා අපේ ලොකු සංස් ඉන්න කාලේ ඒ ওই විශාල ඔය අනම්මනම් ওই පින්කම් සිද්ධ වෙනවා මෙහෙත්. ඒ සිද්ධ වෙච්චාට පස්සේ ලොකුසාංශ කියන්නේ අපි එදාට නිකන් එකම පවුලේ අයගේ පුතුමාකාර බැඳීමකින් සුහදතාවයටපත් වෙනවා මේ පිනට සම්බන්ධ වෙච්ච හැම කෙනාම. ඒකෝට කියනවා මේ නමලා හිතාගන්න එපා. මේක පිනක් කරන වෙලාවක් කියලා. මේක ඇත්තටම පෙරකල පිනක විපාක වාරයක්. ඒකයි මෙච්චර ලස්සන මේ වැඩ යන්නේ. ඒක නිසා අපි පින් නැති ඇත්තෝ නෙවෙයි. ගෝ පින් කරලා තියෙන නැත්තම් මේ වගේ දේවල් මේ හොඳට කාපට් දාපු පාරක යන්න වගේ යන්න බෑ. ඒක නිසා මතක තියාගන්න මැරෙන්න ඉස්සෙල්ලා මෙතෙක් කරපු පින් වලට වැඩි උත්කෘෂ්ඨ පිනක් කරලා මැරුණ නැත්නම් මේ ජීවිතය අර පරණ අම්මා හම්බ කරපු කම්පැනි සල්ලි වලින් කකා ජීවත් වෙන ජීවිතයක් මෙයන්. පෙර ආත්ම වලින් ගත්ත ඒ කුසල් ආනිසංස වලින් ජීවත් වෙන මිසක ගියාත්මට වැඩි අලුත් එක්කලා නැහැ. මට පුද්ගලිකව හිතනකොට නම් හිතනවා පැහැදිලිවම අපි ගියාත්මේ සතිය වඩලා නැහැ කියලා. සතිය වඩලා තිබුණා නම් අපිට මේක මෙච්චර අරුමයක් වෙන්නේ අපි අනික් පින්කම් සෑහෙන්න කරලා ඇති. නමුත් මේ ආත්මය අපි තේරුම් අරගන්න ඕනේ ඒ ඔක්කොම ගැම්මට අරගෙන අදිෂ්ඨාන ශක්තියට අරගෙන මේ හම්බෙච්ච ඔක්කොම පරිසර සාධක කල්පනා කරලා මම එනකොට වැඩි යනකොට ඊයට වැඩි අද මේ ඉස්සල පරියන්කට වැඩි මේ පරියන්කේදී මේ සතිය මීට වඩා උච්ඡන්නව ආසන්නව ගල්වාගත් වීර්යයකින් හරි නිවැරදි එල්ලේකින් යුක්තව කරගන්න බලන එක විතරයි මෙතන අදහස් කරන්නේ. ඒ දේ කෙරෙන්නේ නැත්තම් අපි හිතා ගන්න ඕනේ මොන જાතියෙන් කෙරුවත් ඒව ඔක්කොම සංසාරේ කරලා තියෙන දේවල්. මේක තමයි නොකරපු දේ. ඒක අරුම දෙයක්. ඉතින් ඒක කරනකොට අර කලින් කතා කරු වගේ নানা ආකාර කලබලකම් කටළු වෙනවා. බය උපදවන දේවල්, කම්මැලි උපදවන දේවල්, හරියට මේ සෝචති කිලමති පරිදේවති ආදි වශයෙන් දේවල් මනසින් හදලා පෙන්නනවා. ඒතියෙදිත් මේක ඉදිරියට ගෙනියන්න නම් ඒකේ සර්වඥ සද්ධර්මය අහන්න ඕනේ. භවනා වේදෙන්න ඕනේ. සකච්ඡා කරන්න ඕනේ. සකච්ඡා කරමින් කරමින් නැවත නැවත කරනකොට තමයි අපිට මේ කපාගෙන යන්න පුළුවන් ශක්තිය තියෙන්නේ. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් වෙන්නේ කඩාගෙන එහෙම නැත්නම් ඒ ගංගදිග ඉහළට කපාගෙන යන ශක්තිය ධෛර්ය බලය පිණිස වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සිල් දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා